අනිත් මගේ අන්තිම ප්‍රශ්න තමයි ස්වාමින් වහන්සේ දැන් මේ පසුතැවීම කියන එක ඇත්තටම දැන් මේ දැන් අපිට ඇති වෙලා තියෙන නිකන් අවස්ථා බැලුවාම හුඟක් වෙලාවල් වලදී මේ පසුතැවෙන්නේ දැන් මං අතින් වැරද්දක් වුණා මම මේ මෙහෙම දෙයක් කළා නැත්නම් මේ මට මේක නිසා පාපයක් වේද අපායේ යන්න වේද අන්න එහෙම මොකක් හරි එකක් නිසා හුඟක් වෙලාවට පසුතැවීම එනවා. එතකොට මේ මම මම මම කියන අපේ තියෙන සක්කාය දිට්ඨියත් තියෙන නිසාමද මන්ද මේ පසුතැවීම එන්නේ කියලා මට හිතුණා. එතකොට දැන් සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය නැති වෙන නිසා සෝවාන් පලස්ත පුද්ගලයින්ට ස්වාමින් වහන්සේ නැද්ද මේ පසුතැවීම කියන අකුසල ධර්මය මතුවෙන්නේ නැද්ද කියලා මට ඒක දුක් කරනවා. සෝවාන් කෙනෙකුට ද්වේෂමූලික සිත් ඇතිවීමේ අවකාශයක් තියෙනවනේ තාම ද්වේෂය දුරු කරලා නැති නිසා ඒ නිසා ද්වේෂසිතවල තමයි පසුතැවීම ඇති වෙන්නේ කුක්කුච්ච. හැබැයි හැම ද්වේෂසිතකම නෙමෙයි සමහර ද්වේෂසිතවල. ඒ නිසා සෝවාන් පුද්ගලයෙකුට ද්වේෂසිතක් සූක්ෂමව ඇති වෙන්න පුළුවන්. හැබැයි අර පසුතැවෙන මට්ටමට නොයා රැකෙන්න පුළුවන් සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් නම් මොකද ඒ පුද්ගලයා මේක පැහැදිලිව හේතුඵල වශයෙන් දකින්නට නුවණ අවදි කරලා තියෙන නමුත් නමුත් ඒක අර සති සම්පජඤ්ඤය පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක. එහෙම නැතුව මමත්වය නිසාම කුකුච්චය ඇති වෙනවා කියලා කියන්න බෑ. ඒක ද්වේෂසිතේ ඇති වෙන්න පුළුවන්. මමත්වය ඒක බලවත් කරන්න සාධකයක් වෙලා තියෙනවා. ඉතින් මමත්වේ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති වුනහම ඒ තනත්තාට ඒ පසුතැවෙන අවස්ථා අඩුයි. ඒ හැබැයි සූක්ෂමව මතුවෙන්න බැරි කමක් නැහැ සති සම්පජන්ණිය කිලවනවා. මේ ස්වාමීන් වහන්සේ බොහොමත් පින් ඔබ වහන්සේට පැහැදිලි කිරීම වලට පෙරවන් සරණයි. දරවසරණයි.